නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සියල්ල මනසින් අත්තරිමු කියන කාරණාව. සියල්ල මනසින් අත්තරිමු කියන කාරණාව හේතුඵල දාමක් වශයෙන් දකින්නේ කොහොමද? හේතුඵල දාමින් සියල්ල මනසින් අත්හරින්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපේ විශේෂ අවධානය. අපි පළවෙනි පියවර වශයෙන් සාකච්ඡා කළා අත්තරින් හැමෝම අන්තගාමී වෙන බව. යමෙක් යමක් අත්තරින්නේ අන්තයකට කොටු වෙලා සීමා වෙලා බව අපි තේරුම් ගත්තා. එහෙනම් අපි යමක් අත්තරිනකොට යමක් අත්හැරෙනකොට අපට තේරෙනවා ඒ කාන්ත වශයෙන්ම අපි අන්තයක ඉඳලා තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ සෑම හත්පැරීමක් තුළම අපි නොදන්නා වූ කාරණා අනන්ත අප්‍රමාණ තියෙන්නට පුළුවන්. ඒකට හේතුව මේ ලෝකයේ තුල මේ නාම රූපවල ඕනතරම් අපගේ ප්‍රඥාවට ගෝචර නොවන තථාගතයන් වහන්සේලාගේ ප්‍රඥාවට ගෝචර වෙන මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලාගේ ප්‍රඥාවට ගෝචර වෙන අනන්ත අප්‍රමාණ කරුණු තියෙනවා තියෙන්නට පුළුවන්. එහෙනම් මේ සියල්ල මනසින් අත්හරිනවායි කියන ඒ කාරණාව තුළ අප අද විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ අත්හරිනවා කියන කාරණාව අපගේ ජීවිතයට ප්‍රායෝගික කරගන්නේ කොහොමද? සියල්ල මනසින් අත්හරින අපි ඒ අත්හරින හැම කාරණාවක් තුළම ඒකේ යථාර්ථය දකින්නට ඕනේ. ඒ යථාර්ථය දකින්නට අපි ගවේෂණය කරලා බලනකොට අපට පැහැදිලි මේ ලෝකයේ හැම දෙයක්ම හේතුඵල ධාමට අනුව නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණය වෙච්ච හේතුඵල ධාමට අනුවමයි අත්හැරෙන්නේ. බලන්න අපි යමක් අත්හරින්නේ හේතුවද ඵලයේද කියලා බැලුවොත් අනන්ත අප්‍රමාණ මේ ලෝකේ අත්තරින ආර්ය ශ්‍රාවකයෝ මේ දක්වා අත්හැරලා තින්නේ ඵලයන්. එහෙනම් හේතුව අත්තරින්නේ ඒගොල්ලෝ දක්ෂ වෙලා නැහැ. පෝසත් වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි ඵලය අත්හරිනවයි කියලා කියන්නෙම එයාට කවදාවත් අත්හැරලා ඉවර කරන්න බෑ. ඒකට හේතුව තමයි හේතුව Taman සතුව තියාගෙන ඵලය අත්හරිනවයි කියලා කියන්නේ නැවත නැවත හේතුව නිසා ඵල අටගන්න නිසා ජීවිත කාලෙම අත්තරීමේ ධර්මතාවය එයාට පුරුදු පුහුණු කරන්නට සිද්ධ වෙනවා. හේතුව යම්කිසි කෙනෙක් තේරුම් අරගෙන අත්තරියාම එයාට අත්හැරීමේ ධර්මතාවය අවශ්‍ය නැහැ. හේතුව එයා ලෝකයේ කිසිම දෙයකට අවු වෙලා නැහැ. එනම් අපි මේ අත්හරින්නට උත්සාහ කරන අත්හැරීමේ ධර්මතාවය පුරුදු පුහුණු කරන යම්කිසි කාරණාවක් තියෙනවා නම් ඒ හැම දෙයක් තුළම හේතුව සොයා බලන්නට අවශ්‍යයි. හේතුව ඔයලා ඒ හේතුව නිරෝධ කළාට පස්සේ අත්හරින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එනම් මේ අත්හැරීම පුරුදු කරන භාවනා යෝගියා එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයා අත්තරින්නට පුරුදු වෙන්නේ නාම රූප බඩුබාහිර ආදීද එහෙම නැත්නම් වෙන මොනවාරි ධර්මතාවයක්ද කියලා බැලුවාම මේ ලෝකේ අපට අත්තරින්න තියෙන ලෝභය, ద్వේෂය, මෝහය. ඒකෝ බඩමුට්ටු අත්තරියත් එකයි අල්ලාගත්තත් එකයි. ඒකෙන් ප්‍රශ්නයක් අපට නැහැ. කුමක් හේතු නිසාද මේ ලෝකේ අපට අත්තරිනවා නම් අත්තරින්න තින්නේ නාම රූප නම් නාම රූප ඇදිලා තින්නේ සතරමා භූතයගෙන් නම් කයත් සතරමා භූතනේ ඉතින් ඒකත් අතරින්න පාය එහෙනම් මේ ලෝකේ සම්පූර්ණයෙන් අත්හැරලා අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ සම්පූර්ණයෙන් අත්හැරපු කට්ටිය නිවන් දැකලත් නැහැ එහෙනම් අපට අවශ්‍ය වෙලා තින්නේ අල්ලා ගැනීමවත් අත්හැරීමක්වත් නෙමෙයි ඒ තුලින් නිර්මාණය වෙන කෙලෙස් වලින් නිදහස් වීම එහෙනම් ආර්ය ශ්‍රාවකෙක් අත්හැරිය යුත්තේ අල්ලාගත් දේවල්වත් අල්ලාගත් අල්ලා නොගත් දේවල්වත් නෙමෙයි ඒ තුලින් නිර්මාණය වෙන ලෝභය, ද්වේෂය, මෝහය අත්තරිය යුතුයි. එහෙනම් අපි යම්කිසි භාණ්ඩයක් අත්තරිනකොට යම්කිසි සිතුවිල්ලක් අත්තරිනකොට යම්කිසි අදහසක් අරමුණක් අත්තරිනකොට අපි කල්පනා කරන්නට ඕනේ මේක මා තුළ පවතින්නේ ලෝභයේද, ద్వේෂයේද, මෝහයේද කුමන ධර්මතාවය මුල් කරගෙනද කියන එක බලන්නට ඕනේ. අන්න එතනයි හේතුව තියෙන්නේ. අපි පාවිච්චි කරන කුඩේ අපි අත්තරිනවා භෞතිකව. හැබැයි ඒකේ වටිනාකම නිසා ඇතිවෙච්ච ලෝභය අපිට අත්තරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අත්තරීමේ මාර්ගඵල ලැබෙන්නේ අපි ඉන්න ස්ථානේ අපි අත්තරිනවා. සේනාසනේ අත්තරිනවා. හැබැයි ඒ සේනාසනේ පිළිබඳ මතකයන් අපිට අත්තරින්න බෑ. අන්න ඒ ලෝභය අපට තියෙනවා. අතුරාට සමාව දීලා මෙත් භාවනාව වඩලා අතුරාව අපි අමතක කරනවා. හැබැයි ඒ අතුරා කරපු අතුරුකම ජීවිත කාලේ අපට මතක නැති වෙන්නේ නැහැ. එහෙනම් द्वේෂය අපි අල්ලාගෙන ඉන්නවා, උපාදානය කරගෙන ඉන්නවා. එහෙනම් මේ විදිහට අපි මේ ලෝකේ අත්තරින්න වෑයම් කරන හැම තැනම ලෝභය, ద్వේෂය, මෝහය කියන අකුසල මූලයන් මුල් වෙලා අපි ඒවට අවු වෙලා ඉන්නවා. මේ නිසා තමයි මේ අත්හැරීම කියන ධර්මතාවයේ සංකීර්ණ විෂයක් වෙලා තියෙන්නේ. එහෙනම් හේතුඵල ධාමට අනුව මේ අත්හැරීම ගවේෂණය කරනකොට හැම වස්තුවකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ හේතුව හැදිලා තියෙන සතරමා භූතයකින්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි පාවිච්චි කරන පරිභෝජනය කරන වතුර බෝතලේ ඒක වීදුරු වලින් හදලා තියෙනවා. එංගලන්තෙන් ගෙනාපු එකක් ඒක ලස්සන මේ වටිනා එකක් රුපියල් 5000ක් විතර වටින එකක් අපි දන්නවා මේක බොහොම ලස්සනයි මේක පැන් වළඳනවාට වඩා මේක දිහා බලාගෙන ඉන්න මේකේ අයිතිය කියන එක ඊට වඩා වටින දෙයක් හැබැයි ඒක අත්හරින්න වුණොත් අපි කාටරි එක දෙනවා හැබැයි දුන්නට අනේ තරම් ලස්සන බෝතල ජීවිතේ කවදාවත් ලැබිලා නැහැ ඒක අපි ළඟ තියෙනකොට බොහොම සන්තෝෂයෙන් හිටියා ඒක වටිනාකමින් යුක්ත එකක් ඒක මගේ කියන සන්තෝෂයේ මන් තුළ පැවතුණා. දැන් මොකවත් නැහැ. දැන් තියෙන ප්ලාස්ටික් බෝතලේ වටින්නේ නැහැ කියලා අපි අනන්ත ප්‍රමාණ කනගාටු වෙනවා. දැන් බලන්න අර අල්ලාගෙන හිටපු දේ අත්හැරියා. ඒක වෙනත් කෙනෙකු සතුව ගියා. නමුත් ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. එහෙනම් ඒ භාණ්ඩය පිළිබඳ ලෝභය අපි තුළ පවතිනවා. ලෝභය ඇදිලා තින්නේ කොහමද? පටවියාපෝ තේජෝ වායෝ වලින්. භෞතික වේ නිර්මාණය පිළිබඳව මතකයන් තියෙනව නේද? ඒකේ ඇඩතල පිළිබඳව, ලාංඡන පිළිබඳව, ඒකට දාන්න පුළුවන් ධාරිතාව පිළිබඳව අන්න ඒක පටවි මට්ටමේ ප්‍රශ්නයක්. ඒ බෝතලයේ තියෙන නිසා සන්තෝෂයක් ඇති වුණා නේද? ඒ බෝතලයේ තිබුණ නිසා අපිට යම්කිසි තෘප්තියක් තිබුණා නේද? ඒක දැකලා අපි ප්‍රීති වුණා නේද? අන්න ඒක ආපෝ මට්ටමේ ප්‍රශ්නයක්. ද්‍රව මට්ටමේ ප්‍රශ්නයක්, ඇඟින් මට්ටමේ ප්‍රශ්නයක්. ඒක දකිනකොට අරකට වඩා මේක හොඳයි, මේකට වඩා මේක වටිනවා. මේකේ වතුර දැම්මාම මේ මේ ಗುಣ හම්බෙනවා. හේතුව ප්ලාස්ටික් බෝතල් වල දැම්මාම රසායනික ප්‍රතික්‍රියා කරලා ඒක කයට අගුණයි. මේක වීදුරු බෝතලයක් මේක නිසා අපේ කයට කිසිම අගුණයක් නැහැ කියලා ඒකේ යම් යම් අදහස් අපේ සිතේ පැවතුණා. අන්න ඒවා වායෝ මට්ටමේ ප්‍රශ්න. ඒ බෝතලේ තියෙනකොට මේම තියන්න ඕනේ, අරම තියන්න ඕනේ, බිමින් තියන්න ඕනේ, පරිස්සමෙන් තියන්න ඕනේ. අගිස්සවල තියන්න හොඳ නැහැ, වැටුනොත් කැඩෙනවා. අතහැරුණොත් කැඩෙනවා. ඕදනකොට බොහොම පරිස්සමෙන් ඕදන්නේ, ගොඩාක් උස තියලා ඕදන්නේ නැහැ. බිම වැටුනොත් ඉස්සලා ගියොත් කැඩෙනවා. අන්න බලන්න සිටිවිලි මට්ටමින් අපි කොච්චර එකට බැඳිලාද කියලා. එහෙනම් මේ විදිහට භෞතිකව අපේ නාමයට රූපයට බැඳෙනවා. ඒ වටිනාකමට ඒ ක්‍රියාකාරී ස්වභාවයට ප්‍රයෝජන වලට අපි බැඳෙනවා. ඒකෙන් අම්බෙන යම් යම් වාසි සඳහා අපි බැඳෙනවා. ඒක නිසා අපි හිතන සිතුවිලි නිසා බැඳෙනවා අන්න බලන්න. ලෝභය ඇදිලා තියෙන්නේ ක්‍රම අතරකින්. එහෙනම් හේතු අපි බලාගෙන යනකොට හේතුවටත් හේතුවක් තියෙනවා. මොකද්ද? ලෝභය අපි ළඟ තිබුණා. ඒ ලෝභයට හේතුව අපි දැක්කා. යම්කිසි නිර්මාණයක් තියෙනවා වටිනාකමක් තියෙනවා වටිනාකමට හේතුව බැලුවාම ඒකට හේතු හතරක් තියෙනවා ඒකේ වටිනාකම නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේද එකින් එකට පා කරන්නට ඕනේ එහෙනම් අපි දැනගත්ත පටවි මට්ටමේ මේකට ලොකු බැඳීමක් තියෙනවා මොකද්ද මේ පටවි මට්ටමේ තියෙන බැඳීම කියලා බැලුවම මේක අලංකාරය නිර්මාණය මේක නිෂ්පාදනය කරපු රට මේකේ මිල අන්න ඒ ඒ වටිනාකම් ටික අයින් කරනවා මේ මිල වැඩි නිසා මේක පරිස්සම් කරන්න මම ගොඩාක් වෑයමක් දරනවා මාන්සි වෙනවා මේක නඩත්තු කරන්න මම විශාල පරිශ්‍රමයක් දරනවා ඒ දවස්වල කුටිය වහන්නේ නැහැ. දැන් මේ වතුර බෝතලේ නිසා කොයි වෙලෙත් මම වාලා ඉනේ යතුර තියාගෙන ඉන්නවා. විශාල දුකක් මම මේ බෝතලේ නිසා විඳිනවායි කියලා දැනගත්තාම අර වටිනාකම මිල නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය කියලා දැනෙනකොට මිල පිළිබඳව කලකිරෙනවා. අන්න ඒ පටවි ස්වභාවය අපෙන් අත්හැරෙනවා. මේකේ වතුර හරි පිරිසිදුයි නිර්මලයි සෑහෙන ප්‍රමාණයක් තියන්න පුළුවන් හිමින් හිමින් වළඳන්න පුළුවන් හරි පාසුවේ කියලා හිතනවා අන්න ඒ ආපෝ මට්ටමේ බැඳීම කොහොමද නිර්මාණය නිරෝධ කරන්නේ කියලා බැලුවාම ස්වභාවික වතුර ගලාගෙන යනවා ඒකෙන් අල්ලලා බිව්වාම නිතරම ප්‍රාණවායුව වැඩියෙන් තියෙනවා ගලාගෙන යතුර වල අපි දන්නවා ප්‍රාණවායුව වැඩි කියලා එක්තැන් නැවතිච්ච වතුර වල ප්‍රාණවායුව අඩුයි කියලා අපි දන්නවා එහෙනම් ගලාගෙන යතුර වල ප්‍රාණ ශක්තිය වැඩි නම් ඒකේ ශක්තියේ ධාරිතාව වැඩි නම් අන්න ඒ ගලාගෙන යන වතුර වලට වඩා තැම්පත් වල යතුර වල තියෙන ප්‍රාණ ධාරිතාව අඩුයි ප්‍රාණ ශක්තිය අඩුයි. එහෙනම් ඒ වතුර බෝතල් කරලා බාහිර ආලෝකයෙන් බාහිර උෂ්ණත්වයෙන් බාහිර වායු ගෝලයෙන් අපි ඒක වෙන් කරලා මූඩිය දාලා ඉර කරලා තිබ්බාම ඒක අර තැම්පත් වෙච්ච වතුර වලටත් වඩා මැරිච්ච ස්වභාවයක් තියෙනවා. ඒකේ ප්‍රාණ ශක්තිය තවත් අඩුයි. ගලාගෙන යන වතුරවල උපරිම තියෙනවා. තැම්පත්වත් වෙච්ච වතුරවල අවමයෙන් තියෙනවා. ඒක බෝතල් කරලා වැව්වාම ඒක උපරිමය අවමයට බයිනවා. එහෙනම් මේ බෝතලෙන් තියෙන වතුර පිරිසිදුවට පෑදිලිව තිබුණට මට හම්බෙන ප්‍රාණශක්තිය අඩුයි. මේ වතුර ඉර කරලා තිබ්බාම බාහිර වායු ගෝලයට එක්ක තියෙන සම්බන්ධය බින්දාම ඒ උෂ්ණත්වයට එක්ක සම්බන්ධය බින්දාම මේකේ ප්‍රතික්‍රියා කරනවා ඇතුළේ තියෙන රසායනික ද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරලා කරලා මේකේ වෙන වෙන සංඝටක ඇදෙනවා වැවට කවදාවත් කල්ලිකුත් වීමේ දිනයක් නැහැ අපිට දන්නවා රජවරු ඒ කාලේ වැව් ඇරුවා. නමුත් වැව් වලට කල්ලිකුත් වීමේ දින දාලා තිබුණේ නැහැ. මාමුදට කවුරු දින නියම කරලා නැහැ. කල්ලිකුත් වෙන්නේ ආවල් දවසේ කියලා. හැබැයි ඒ වතුර පානීය ජලය වශයෙන් බෝතල් කළාම ඒකට මාස 6ක් හෝ 8ක් හෝ මාස 3ක් හෝ අවුරුද්දක් හෝ දිනයක් දාලා කල්ලිකුත් වෙනවා. එහෙනම් කල්ලිකුත් වෙනවා නම් මේක තුළ අර ස්වභාවික ක්‍රමේ නැහැ කියන එක පැහැදිලි නේද? අන්න මේ වගේ ಗುಣධර්ම මෙනෙහි කරනකොට අර වටිනාකම ඉමේන්සරේ නිරෝධ වෙලා අනේ මම මේක තුලින් මට අකටයුත්තක් කරගන්නේ මේ පිරිසුදුභාවය මට ශරීර සෞඛ්‍යයට එච්චර ගැලපෙන්නේ නැහැ කියනකොට අර බැඳීමෙන් තිබිච්ච සෙනෙහසෙන් තිබිච්ච වටිනාකමෙන් තිබිච්ච ඒ හැම දෙයක්ම අත්හැරිලා යනවා ඒකෙන් මට මෙච්චර ප්‍රයෝජනවත් රැට එළියට යන්න ඕනේ ළඟ තියාගන්න පුළුවන්. මේකෙන් බොන්න පුළුවන් මේ වගේ දේවල් මට ලැබෙනවා කියලා මම ගොඩාක් දේවල් හිතාගෙන හිටියා. අන්න ඒවත් ක්‍රමානුකූලව නිරෝධ කරනවා. මේක වාලා තියෙනකොට මට බැරි වෙලාවත් අමතක වෙලා දවස් දෙක තුන පල් වෙනවා. වතුර ටිකක් බීලා ඉතුරු වෙච්ච වතුරට තවත් වතුර අල්ලනවා. එහෙනම් යම්කිසි ප්‍රමාණයක වතුර මේක ඇතුලේ නිතරම තැම්පත්ව පවතිනවා. ඒ තැම්පත් භාවයේ දීර්ඝ කාලෙම යනකොට ඒක තුලින් වෙන වෙන විස බීජවල් ඇති වෙලා ශරීරයට අහිත කර බලපෑම් ඇති වෙයි කියලා ඒ වගේ ඒක තුල දකින්නා වූ වටිනාකමට විවිධාකාර සිටිවිලි වලට වෙනත් වෙනත් සිටිවිලි වලින් අරකේ වටිනාකම නිරෝධ කළා දානවා මන් ළඟ බෝතලයක් තියෙනවා. ඒක පරිස්සමෙන් තියෙනවා වටිනාකමින් තියෙනවායි කියලා මම ගොඩාක් ඉගෙන ඉතනවනේ. ඒක නඩත්තු කරන්නේ කොහොමද? පරිස්සම් කරන්නේ කොහොමද? තියන්නේ කොහොමද? ගන්නෙ කොහොමද? මේ පිළිබඳව කල්පනා කරලා කල්පනා කරලා අපේ මානසිකත්වයට අවවාදයක් දෙනවා. මේ බෝතලේ තියෙන අම්බෙන්න කලින් මේ ප්‍රශ්න එකක්වත් තිබුණ නෑනේ. දැන් අපේ ජීවිතේ ලොකුම ප්‍රශ්නේ මේ බෝතලේ නඩත්තු කරන එකනේ. මානකම පැත්තකින් තියලා බෝතලෙත් එක්කනේ වැඩිපුරම ගත කරන්නේ කාලය. අන්න පොඩි ළමයෙකුට සබෝනික් එක හම්බ වුණාම එයා කන්නේ බොන්නේ මොකවත් නැහැ. එයා නාවනවා, එයා අන්දනවා, කඩේකම් යනවා, බේත් පොවනවා, নানা ප්‍රකාර වැඩ. මේ වගේ තත්ත්වයක් මටත් ඇති වෙලා කියලා දැනගන්නකොට අර සිටිවිලි වලින් විඩාවටපත් වෙලා අර සිතන්න තියෙන වාරගාන අඩු වෙලා යනවා. අන්න බලන්න දැන් මේ බෝතලේ දකින්න කැමති නැහැ. බෝතලය ගැන ඉතන්න කැමති නෑ. බෝතලය ගැන මෙනෙහි කරලා සන්තෝෂ වෙන්න කිසිම කාරණාවක් අපේ සිතේ තැම්පත් වෙලා නෑ. දැන් මේ බෝතලේ සම්පූර්ණයෙන්ම අත්හැරිලා ඉවරයි. එහෙනම් මේ විදියට द्वේෂයත් ඇති වෙලා තියෙන සතරමා භූතයන්ගෙන් පටවි මට්ටමින් මේ මනුස්සයාට ගහන්න ඕනේ බනින්න ඕනේ කියලා බැඳීමක් තියෙනවා. ඒ මනුස්සයාට නිନ୍ଦා අපාස කරන්න ඕනේ බනින්න ඕනේ කියලා අර කායික වශයෙන් නැතුව වාචික වශයෙන් අපේ යම්කිසි බැඳීමක් තියෙනවා. ක්‍රියාකාර ස්වභාවයෙන් එයා අකමැති විදිහට ඇසිරිලා එයාට යම් යම් දේවල් අකමැති දේවල් විදිහට අපි කටයුතු කරලා එයා විලාවටපත් කරන කම්පාවටපත් කරන අදහස් අපි තුල තිබුණා. කොටිය වාගෙන එයාට ශාප කරනවා දොස් කියනවා නිඳා කරනවා සිටිවිලි වලින් එයාට වෛර කරනවා අන්න බලන්න සිටිවිලි වලත් ප්‍රශ්න තියෙනවා. එහෙනම් द्वේෂයක් නිකන් අට අටගන්නේ නැහැ. द्वේෂය අටගන්න ක්‍රම හතරක් තියෙනවා. පටවියාපෝ තේජෝ වායෝ ස්වභාවයන් අතරයි. එහෙනම් මේ ස්වභාවයන් අතරක් තුලින් තමයි द्वේෂය අටගන්නේ. ඒ द्वේෂය ක්‍රියා කරන ස්වභාවයන් අතරට අනුව තමයි ඒක තුළ ඒ වටිනාකම බැඳීම අපට පවතින්නේ. එහෙනම් යම්කිසි අවස්ථාවක අතපය කඩන්න ඕනේ, ගාන්න ඕනේ, ඒ මනුස්සයාගේ කය තුවාල කරන්න ඕනේ කියන භෞතික ප්‍රශ්නේ අත්හැරියාම බනලා විතරක් නවතිනවා. තරවටු කරලා නිඳා කරලා අපහාස කරලා විතරක් නවතිනවා. ඒකෙනුත් නිදාස් වුණාම බනින්නේ මොකවත් නැ නිකන් රවාගෙන යනවා. එයා අකමැති දේවල් විදියට අපි කටයුතු කරනවා. එයාට රිදෙන විදියට අපි පරිසරය හදනවා. එයාට විඩාව ඇති වෙන විදියට බඩුමායිරාදිය කටයුතු වල නිරත කරනවා. එතකොට එයාට ඉන්න බැරි වෙනවා. එයා වහාම පිටත් වෙලා යනවා. හැබැයි වචනයකින්වත් බැනලා නැහැ. තුවාල කළා නැබැයි. එයාට ඉන්න බැරි తত্ত্বය පරිසරෙන් යාට ගොඩ නගනවා. මේකත් එක්තරා द्वේෂය එළියට දාන ක්‍රමවේදයක්. කතා බහ කරන්නේ කොච්චර ළඟ හිටියත් ආක බලාගෙන ඉන්නවා. මූණ එල්ලාගෙන ඉන්නවා. කිසිම මොහතක කිසිම දෙයක් යත් එක ගනුදෙනු කරන්නේ නැහැ. සිටිවිලි වලින් තරාවෙන් ඉන්නවා නමුත් ඒක ස්වභාවයෙන් පෙන්වන්නේ නැහැ. එතකොටත් ඒගොල්ලෝ දන්නවා අපි ඉන්නවට කැමති නෑ අපිට එච්චර ප්‍රතිචාරයක් නෑ එතකොටත් කලකිරලා පිටත් වෙනවා. එහෙනම් අපේ द्वේෂයේ ක්‍රම අතරකින් එළියට දාන්න පුළුවන්. අපි තුල තියෙන වෛරය මිනිසියෙකුට ක්‍රම හතරකින් එලි දක්වන්න පුළුවන් රම දක්වන්න පුළුවන් අන්න මේක අවබෝධ කළාම එයා දැනගත්තා මේ අත්තරින්න යනකොට ඒ අත්තරින්නේ මොකක් හේතු නිසාද ද්වේෂය හේතුව නිසා ද්වේෂය අත්තරින්න බෑ ද්වේෂයේ ක්‍රමවේද හතරකින් නිර්මාණය වෙලා තියෙනවා ඒ හේතුව නිරෝධ කෙරුවොත් තමයි මේක අත්තරින්නේ එහෙනම් පටවියෙන් ඇතිවෙච්ච ද්වේෂය පටවියෙන් නිරෝධ කරනවා ආපෝ වලින් ඇතිවෙච්ච द्वේෂය ආපෝ වලින් නිරෝධ කරනවා. වායෝ වලින් ඇතිවෙච්ච द्वේෂය වායෝ වලින් නිරෝධ කරනවා. සිතවිලි වලින් පවතිනා වූ ඒ වෛරය, ඒ කැළඹිල්ල සිතවිලි වලින් නිරෝධ කළාම අන්න හේතුව නිරෝධ වුණා. ඒ හේතුව නිසා द्वේෂය නිරෝධ වුණා. ද්වේෂය නිරෝධ වෙච්ච නිසා අර වස්තුව කෙරෙහි මිනිසයා කෙරෙහි කිසිම අපහැදීමක් නැහැ කිසිම මෝතමක ඇලීමක් ගැටීමක් පටිගයක් නැහැ අන්න බලන්න අපි අත්තරීමේ ක්‍රමවේදය එහෙනම් මේ ලෝකේ හැම දෙයකටම හේතුඵල ධමයක් නම් අපි මේ දක්වා අත්හැරලා තියෙන්නේ ඵලයේ පමණයි හේතුව එහෙම්මම තියෙනවා ඒ නිසා තමයි ජීවිත කාලය පුරාම මේ ආර්ය ශ්‍රාවකයා හැමෝම අත්තරිනවා අත්තරිනවා ඉවරයක් නැහැ, කෙරවලක් නැහැ. අත්හැරලා ඉවර කරන්න බෑ. හේතුව මේ හේතුව තියාගෙන අත්හරින නිසා, හේතුව පරිසම් කරගෙන අත්හරින නිසා, හේතුව ගැන අවබෝධයක් නැතුව ඵලය අත්හරින නිසා ඒගොල්ලෝ ජීවිත කාලෙම අත්හැරීම කියන ක්‍රියාවලිය කරන්නට සිද්ධ වෙනවා කරා කිීමේ ඒගොල්ලෝ වගකීම දරනවා එහෙනම් මේ විදිහට අපි මේ අත්දැකීම පිළිබඳව යම්කිසි අවබෝධයක් ගත්තාම අපටත් මේක ප්‍රායෝගික පුහුණු කරන්න පුළුවන් වුණාම අපි දන්නවා අත්තරින එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. දැනගත්තාම අත්තරින එක එච්චර අමාරු දෙයක්ුත් නෙමෙයි. එහෙනම් දැනගෙන කරන එක තමයි නිවනට තියෙන එකම උත්තරය නැත්නම් ප්‍රතිකර්මය නොදැන කරනවායි කියලා කියන්නේ වළඳන එකවත් කරන්න බෑ. ඇයි? එයාගේ ප්‍රමාණය දන්නේ නැතුව ගත්තාම ඉර වෙලා මැරෙනවා. ඉසෙල්ලා ගන්න ඕනේ මොනවද? ආපසු ගන්න ඕනේ මොනවද? ඒක අනන්න ඕනේ කොහමද? කොයි විදියටද ගන්න ඕනේ කියන දන්නේ නැතුව බත් ටික වෙනම කාලා ඉවර වුණාම වෙන ව්‍යංජන වල සැරවැඩි ව්‍යංජන වෙනම කන්න විදියක් නැහැ. ඒ කියන්නේ එයාට අම්බෙච්ච දාන වේලේ රසය එයාට විඳින්න හම්බෙන්නේ නැහැ. ඒකෙන් තෘප්තිමත් භාවයක් ලබන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් දානේ වළඳන එක පවා දැනගෙන කරන්නට ඕනේ. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම හේතුඵල ධාමයට ඇදිලා තියෙනවා. හේතුව නිසා ඵලය හටගෙන තියෙනවා. ඒ ඵලය නිරෝධ කරන්න හේතුව ඉස්සලාම නිරෝධ කරලා ඉන්න ඕනේ. එහෙනම් මේ හේතුඵල ධාම නිර්මාණය වෙලා තියෙන්නේ කොමක් අරමුණු වෙලාද කියලා බැලුවාම ඒ සෑම හේතුඵල ධාමක්ම අරමුණු කරලා තියෙන්නේ සලායතනය. අසකන දිව නාසය සමසිත කියන ආයතන අය අරමුණු කරගෙන තමයි මේ හේතුඵල ධාම මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන එම නැත්නම් ඒ පංචභූත වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපි දකින දේවල් අපට ඇයෙන දේවල් දැනෙන දේවල් පේන දේවල් ඇඟෙන දේවල් සිතන දේවල් කියන මේ පංචකාම ලෝකය ගත්තාම මේ සෑම දෙයක්ම හේතුඵල ධාමයෙන් ඇති වෙලා තියෙන්නේ. මට මේ ලෝකයේ කිසිම දෙයක් පේන්නේ නැහැ හේතුවක් නැතුව. මට මේ ලෝකයේ කිසිම දෙයක් ඇයෙන්නේ නැහැ හේතුවක් නැතුව. මට මේ ලෝකයේ කිසිම දෙයක් සිතෙන්නේ නැහැ හේතුවක් නැතුව හේතුව මේ ලෝකේ හැම දෙයක්ම ඵලයක් වශයෙන් නිර්මාණය වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම හේතුවක් ඒකේ අභ්‍යන්තරයේ තියෙනවාමයි සමහර අය ඉන්න ජීවිත කාලෙකම මනමිනියක් දැකලා නැහැ ඇයි මලමිනියක් දැකලා නැත්තේ එයාට ඒ හේතුව නැහැ දකින්න සමහර අය පුංචි කාලේ ඉඳලා දුස්සීලියෝ දැකලා නැහැ. ඔක්කොම තපස්වරු දැකලා තියෙන එකට හේතුව ඒ අසත්පුරුෂයෝ දකින්න හේතුවක් එයාට නැහැ. එහෙනම් අපේ ජීවිතය අරන් බලනකොට මේ ඇස කියන චක්කුව මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට අපි දැකපු හැම දෙයක්ම හේතුවක් ඇතුව දැකපු දෙයක්. හේතුව නිසා අපට දකින්න සිද්ධ වෙච්ච දේවල් හේතුව නිසා ආණ්ඩ සිද්ධ වෙච්ච දේවල්, හේතුව නිසා සිතන්න ජීවත් වෙන්න සිද්ධ වෙච්ච දේවල්. එහෙනම් මගේ ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳලා මේ දක්වාම හේතුඵල ධහම තුල මං ජීවත් වෙලා තියෙන්නේ. ආයතන ආය ක්‍රියා කරලා තියෙන්නේ හේතු ධාම හේතුඵල ධාමට එකඟ වෙලා. එහෙනම් මේ කිසිම දෙයක් දන්නේ නැතුව මම මට කියලා ලෝකයක් අදාගෙන මම හිතනවා අන්න මම මේක අත්හැරියා මේක අත්හැරියා කිසිම දෙයක් අත්හැරලා නැහැ. හේතුව අත්හරින්න යා හේතුව නිරෝධ කරන්න එපාය. හේතුව තියෙද්දි ඵලය නිරෝධ කරන කිසිම කෙනෙක් මේ ලෝකේ සැබවින්ම අත්හරින්නේ తాවකාලික අත්හැරීමේ තෘප්තිය එයා ලබනවා. අපි ආලා තියෙන සාසනයේ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා කියලා తాවකාලික පැපැවිද්ද. මොකද්ද తాවකාලික පැවිද්ද සතිය දෙකක් පැවිදි වෙලා ඒ සාමික වත් පිළිවෙත් ඔක්කොම ටික දැනගෙන පුරුදු පුහුණු කරලා නැවත ගිහි ගෙදර යනවා. එතකොට අපි ආන්න කැමැති පැවිදි වෙන්නේ කුමක් සඳහාද? නැවත සිරු හැරීමේ අරමුණෙන් නෙමෙයිද? නැවත ගෙදර යන අරමුණෙන් නෙමෙයිද? එහෙනම් එයා එනකොටම එයා එන්නේ නිවන් දකින්න නෙමෙයි නැවත ගෙදර යන්න නම් එතකොට මේ මාර්ගය කොහොමද නිවැරදි මාර්ගයක් වෙන්නේ? ඒක තුළ තිසරණේ සරණේ සැබවින්ම යන්න පුළුවන්කම තියෙන්නේ කොහමද? එයාගේ ඉසබාන්න කලින් සිවුරු දාන්න කලින්ම එයා තීරණය කරලා ඉවරයි අදිස්ථාන කරලා ඉවරයි සතියකින් ඒකාන්ත වශයෙන් මං ගෙදර යනවා නැවතර පරණ වැඩ ටික කරනවා සාමාන්‍ය ජීවිතයට යනවා දරුවොත් එක්ක පවුල් ජීවිතේ නැවත මං ගත කරනවා ඒ කියන්නේ ලෝභ දේශ මොහ නැති කරන්නේත් නැහැ මම සමාජයෙන් ගී ගෙදරින් නික්මෙන්නෙත් නැහැ ගී සමාජයේ අත්තරින්නෙත් නැහැ ඒ පරිසරේ මම වෙන් කරන්නෙත් නැහැ කින දැඩි උපාදානයක් ඇතුව නේද මේ දාගන්නේ එහෙනම් එයාට කවදාවත් ඒ දේ කරන්න හම්බෙන්නේ නැහැ එහෙනම් මේ ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා අපි ඒකේ යථාර්ථය දකින්නේ නැති නිසා, ඒකේ අභ්‍යන්තරය දකින්නේ නැති නිසා ප්‍රඥාවෙන් ඒවා කිසිම දෙයක් ගවේෂණය කරන්නේ නැතුව අපි මේ ලෝකේ හැම දෙයක්ම අත්හැරලා ඉන්නවයි කියලා හිතනවා. හැබැයි කිසිම දෙයක් අත්හැරලා නැහැ. හැමදේම අල්ලාගෙන උපාදානය කරගෙන ඉන්නේ. එක වස්තුවක් අත්හරිනකොට ඒ වස්තුව මම අල්ලාගෙන ඉන්නේ ලෝභය මුල් කරගෙනද, ద్వේෂය මුල් කරගෙනද, මෝහය මුල් කරගෙනද කියලා බැලුවාම අපට පෑදිලිව පේනවා සමහර වස්තු අපි අල්ලාගෙන ඉන්නේ මෝහය මුල් කරගෙන. මෝහය කියලා කියන්නේ ඇත්ත ඇත්ත නැති නොදක එහෙම එකක් තියනවාය කියලා හිතනවා නම් ඒ හැම දෙයක්ම මෝහය කියලා කියනවා මායාව කියලා කියනවා. එහෙනම් යම් කිසි කෙනෙක් රත්තරන් කිලෝ එකක් තියාගෙන අනේ මේක ලක්ෂ 7ක් 8ක් විතර වටිනවා. මම මගේ ළඟ රත්තරන් කිලෝ එකක් තියෙනවා කියලා පුදුමාකාර විදිහට බැඳීමෙන් ඒක අල්ලාගෙන ඉන්නවා. එයා දන්නේ නැහැ රත්තරන් කියන්නේ යකඩ වර්ගයක් කියලා. මේකත් මා පොළවේ ලෝහ වර්ගයක්. එහෙනම් පොළවේ තියෙන යකඩ කරේ තියන් ඉන්න මෝඩෙක් මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවාම එහෙම කට්ටියක් ඉන්නවා කරේ එල්ලාගෙන ඇඟිලි වල දාගෙන කන් වල එල්ලාගෙන ලෝහ එල්ලාගෙන ඉන්නවා. එහෙනම් අද ලෝකේ වැඩිපුරම තියෙන්නේ රත්තරන් නම් පොළවේ අඩුවෙන් තියෙන යකඩ නම් මිනිස්සු ඔක්කොම යකඩ එකතු කරන්නේ නැද්ද? මිනිස්සු යකඩ වලින් මිනිස්සු මුදුමාලා හදාගෙන කරේ දාගෙන ඇවිදින්නේ නැද්ද? එහෙනම් යකඩව බහුලව තිබිලා රත්තරන් අඩුවෙන් තියෙන නිසා මිනිස්සු රත්තරන් එකතු කරනවා ඒවා කන කර පළඳිනවා ආභරණ අදනවා එහෙනම් මේ අඩු ක්‍රමයක් එම නැත්තම් දුර්ලභයි කියන ඒ ප්‍රශ්නේ මත ඇති වෙච්ච ගැටලුවක් නිසා ඇත්තටම මේකට වටිනාකමක් නැහැ ලෝකයේ හැමතැනම කපු තිනවනම් කපු වල වටිනාකමක් නැහැ නයිලෝන් අඩු නම් නයිලෝන් කොට්ට වලට වටිනාකම වැඩි හැබැයි නයිලෝන් බහුලව තියෙනවා කපු නැහැ නම් කපු කොටවල වටිනාකම වැඩි. මේ කියන්නේ මේ දුර්ලභ ගණයේ සියලුම දේවල් අවමෙන් තියෙන සියලුම දේවල් වලට වෙළඳ පොලේ වටිනාකමක් වැඩි. අන්න මේ සත්‍ය දැනගත්තාම මේ ලෝකයේ කිසිම කෙනෙක් දුර්ලභ දේවල් එකතු කරන්නේ නැහැ. හේතුව ඒවා එකතු කරාම අපට කරදරයි නඩත්තු කරන්න. මිනිස්සු මේ ලෝකේ ඔරකම් කරන්නේ බහුලව තියෙන දේවල් නෙමෙයි දුර්ලභ ගණයේ දේවල්. එහෙනම් දුර්ලභ ගණයේ දේවල් එකතු කරනවායි කියලා කියන්නෙම අපට අනතුරු වෙන්න පුළුවන් ප්‍රශ්න කරදර වෙන්න පුළුවන් සමාජයේ අපිට විඩාවල් ඇති වෙන අවස්ථා වැඩි. එහෙනම් තාපසයා දැනගන්න ඕනේ මේ හැම දෙයක් තුළම මෝහයක් පවතිනවා. මෝහය ඇදිලා තියෙන්නේ පටවි මට්ටමේ දිලිසෙන නිසා මම ඒකට කැමතියි. වෙළඳ පොලේ ඒකට වටිනාකම වැඩි නිසා මම කැමතියි. ඒ නිසා මට යම් යම් අපල දුර්වල වෙනවා. ඒ නිසා මම කැමතියි. දැන් බලන්න මණිකක් තිබුණාම ඒ මණිකේ දිස්නේට ඒකේ තියෙන වර්ණයට ඒක තුල තියෙන කැටයන් වලට මම බැඳිලා නැද්ද? අන්න හේතුව එතනයි පවතින්නේ. ඒ නිසා මගේ අපල දුරු වෙනවා. ඒක පළඳගෙන හිටියාම මට ප්‍රශ්න කරදර අඩු වෙයි කියලා මම දෘෂ්ටියක් අදාගෙන ඉන්නවා. ඒ නිසා මම බැඳිලා නැද්ද? මේක වෙළඳ පොලේ මෙච්චර වටිනාකමින් යුක්තයි මේ වගේ වටිනාකමක් මන් සතුව තියෙනවායි කියන ඒ සිතිවිලි වලට මම බැඳිලා නැද්ද මේක පරිස්සම් කරන්න නඩත්තු කරන්න මේක නිසා අනාගතයට යම් යම් දේවල් කරන්න මට ප්‍රශ්නයක් කරදරයක් වුණාම මේක විකුණලා මේ මුදලේ මම මේ මේ දේවල් කරනවායි කියලා සිටිවිලි වලින් මම මේක අල්ලාගෙන නැද්ද අන්න බලන්න මෝහයත් මත්තන් අතරකින් මාව අවු කරගෙන තියෙනවා හේතුව එතන තියෙන්නේ එහෙම නැතුව බාණ්ඩයේ වස්තුව දුන්නට ඒක අත්හැරෙන්නේ නැහැ එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනාම දැනගන්න ඕනේ මේ ලෝකේ හත්තරින්න උත්සාහ කරන සෑම වස්තුවක්ම හේතුඵල ධාමට අනුව ඇදිලා තියෙන්නේ. එහෙනම් හේතුඵල ධාමට අනුව ඇදිලා තිනනා බාණ්ඩය අත්තරින්න කලින් හේතුව නිරෝධ කරලා ඉන්න ඕනේ හේතුව නිරෝධ කරනකොට අත්තරින්න මේ ලෝකේ මොකවත් ඉතුරු වෙන්නේ ඒ වස්තුව ඉබේ අත්හැරෙනවා ඒක පාසුවෙන් කළ හැකියි වටිනාකම හිතේ තියාගෙන කොච්චර හත්තරියත් ඒක දරාගෙන ඉන්න බෑ. අපි දන්නවා තපස් රකින්න කියලා උපාසක පින්වතෙක් ඇවිල්ලා හිටියා. නිතර නිතර එයා කලබල වෙලා ඇවිදිනවා සක්මන් කරනවා මානසිකව ටිකක් විඩාවක් තියෙන බව අපට තේරිලා උපාසක පින්වත කුමක්ද ඔබගේ සිතේ තියෙන විඩාව කියලා ඇහුවාම එයා කියනවා මගේ භාර්යාව යම්කිසි කෙනෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුණා මේ දවස්වල මම සතිය දෙක භාවනා යෝගී වෙනවා. නැවතේ සම්බන්ධය ඇති වෙලාද දන්නේ හේතුව ඒ මිනිසයා ඒ වැඩට ගිහිල්ලා මාසයකට එක සැරේ යන්නේ මේ දවස්වල අනිවාර්ය වෙන දවස්. දැන් ආයේ සම්බන්ධය ඇති වෙලාද දන්නේ ඒකයි මේ කල්පනා කරන්නේ. දැන් භාර්යාව අත්හැරලා, ගෙවල් අත්හැරලා, දරුවෝ අත්හැරලා සසරට කුමක් හෝ යමක් කරගන්නට ඕනේ. ලෝභ දේශ මොහ නැති කරගන්නට ඕනේ, අවම කරගන්නට ඕනේ කියන අදහසෙන් ආරණ්‍ය ගත වෙලා භාවනා කළාට අර අත්තරිච්ච කිසිම දෙයක් අත්තරිලා නැහැ. හේතුව අර පඨවි ආපෝ තේජෝ වායෝ වලින් ඇතිවෙච්ච ලෝභ දේශ මොහ කින ඒ ධර්මතාවය තුළ භෞතිකව අත්තරියාට ඒක තුළ තියෙන වටිනාකමට ඒ ඇලීමට බැඳීමට එයා තාම අවු වෙලා ඉන්නවා ඒවා අත්තරිලා නැහැ. ඒ පිළිබඳව ගනුදෙනු කරන සිටිවිලි වලින් එයා අවු වෙලා ඉන්නවා ඒක තාම අත්හැරලා නැහැ. ඒ නිසා ලැබෙන ප්‍රයෝජන අවාසි ඒ වගේ දේවල් වුණොත් Tamanට ලැබෙන අවාසි ටිකයි Tamanට වෙන්න තියෙන ප්‍රශ්න ටිකයි අන්න ඒව පිළිබඳව කිසිම දෙයක් අත්හැරලා නැහැ. එහෙනම් සැබෑ අත්හැරීමක් සිදු වෙලා නැහැ. తాවකාලික භෞතික වෙන්වීමක් විතරයි. එහෙනම් මේ ලෝකේ දාන දෙන ගොඩාක් කට්ටිය දාන දෙන්නේ ඇත්තටම අත්තරලද කිව්වම නෑ తాවකාලික වෙන්වීම අද සංගයාට දුන්නාම අපිට මේ සංසාරේ අනන්ත අප්‍රමාණ මේ වගේ දේවල් ලොරි ගණන් හම්බෙනවලු පෙට්ටගම් වලින් හම්බෙනවලු ඔඩකුව තලලා තලලා තව පුරවනවලු ඇති ඇති කියන්න කියන්න ඔඩකුව පිරෙන්න දෙනවලු අන්න අනාගතයේ මහා පරිමාණයේ බලාපොරොත්තුෙන් දුන්නාම ඒක දෙනවා නෙමෙයි తాවකාලිකව ඈත් වෙනවා. తాවකාලිකව වෙන් වෙනවා. නැවත ඒක මහා පරිමාණයෙන් උපාදානය කරගන්න අල්ලා ගන්න අදහසින්. එහෙනම් දානය කියලා කියන්නේ අත්තරීම කියලා අපි අහලා තියෙනවා. අත්තරීමේ පාරමිතාව සම්පූර්ණ කරන්න තමයි තථාගතයන් වහන්සේ මේ අත්තරීම කියන ධර්මතාවයට ප්‍රතිකර්මයක්. එහෙම නැත්නම් ඒකට විසඳුමක් වශයෙන් දානය කියන පාරමිතාව දේශනා කළේ. හැබැයි ඒ දාණය පවා මේ කියන හේතුව අල්ලාගෙන තමයි අපි ඒ දාණය දෙන්නේ. අද මේ ලෝකයේ අත්තරින ගොඩාක් කට්ටිය දානමාන පින්කම් කරන සිව්පසෙන් අපෝපත්තාන කරන හැමෝම කුසල් බලාපොරොත්තුෙන් නෙමෙයිද කරන්නේ. වැඩිපුර සිල් තින කෙනාට වැඩිපුර දෙන්නේ වැඩිපුර කුසල් ලැබෙන පින් ලැබෙන අදාසින් නෙමෙයිද? කාසාවට කණ්ඩකට දුන්නත් ඒ ආකාරයෙන්ම කුසල් ලැබෙනවා නම් පින් ලැබෙනවා නම් මේ ලෝකේ කාටවත් බෑ මේ අපට ලැබෙන්න තියෙන ඒ ආනිසංසය නතර කරන්න. එහෙනම් එහෙම තියෙද්දිත් අපි මේ ලෝකයේ ගොඩාක් දේවල් වලට ගැටෙනවයි කියලා කියන්නේ ප්‍රශ්න ඇති කරනවයි කියලා කියන්නේ යථාර්ථය දැකලා නැහැ. දැන් බලන්න අපි හේතුඵල ධාමට අනුව මේ ලෝකේ හැම දෙයක්ම තේරුම් අරගෙන අත්තරින භාවනා යෝගියා තවත් වෙන කියලා වෙනවා. ඒ තැන තමයි එයා අත්තරින්නේ අත්තරින්න ඕන නිසා නෙමෙයි. ඒ අල්ලාගෙන ඉන්න ප්‍රශ්නය, ඒ විඩාව ඒකෙන් නිදහස් වෙන්න ඕන නිසා, ඒ විඩාවෙන් සෑයීමටපත් වෙන්න ඕන නිසා, ඒ කියන්නේ තවත් බලාපොරොත්තුවක් අදාගෙන අත්තරියාම ඒ වෙනුවට වටිනාකමක් තියනව නේද? මං ඇහුවා එක භාවනා යෝගියෙක්ගෙන් ගෙවල් දොරවල් ඔක්කොම අත්තරියාම දැන් කොහොමද මානසිකත්වයේ කිව්වම අනේ ස්වාමිනී පුළුන් ගොඩක් වාගේ හරි සෑල්ලු හරි විවේකයි මං ඇහුවා එහෙනම් ඒ විවේකය අර ගෙවල් දොරවල් වල වටිනාකමට සමාන නැද්ද මේ දින තපස් සුවය අර අත්තරපු බඩු මුට්ටු වලට සමාන නැද්ද එහෙනම් කිසිම දෙයක් අත්හැරලා නැහැ අර විවේකයේ වශයෙන් අර ගෙවල් දොරවල් තියෙනවා මේ තපස්සුවේ වශයෙන් අර බරබාහිරාදී තියෙනවා හේතුව මේ ලෝකයේ ස්ථාන මාරුවක් ආල් දීලා පොල් ගන්නවා පොල් තියෙනවා බෑ ආල් වල වටිනාකමට සමානයි මිරිස් තියෙනවා. හැබැයි මිරිස් අරන් තියෙන්නේ පරිප්පු දීලා. එහෙනම් පරිප්පු නෑ මිරිස් තියෙනවා. මිරිස් පරිප්පු වල වටිනාකමට සමානයි. එහෙනම් මේ ලබන මානසික සුවය, විවේකය, මේ නිදාස අර අත්තරපු දේවල් වලට සමානයි. එහෙනම් සැබවින්ම අත්හැරිලා තියෙනවද නෑ. එයා ඒක උවමාරුවක් කරගෙන එහෙනම් මේ විදිහට යම්කිසි භාවනා යෝගියෙක් යමක් අත්හරිනකොට එයා අත්හැරීම කරන සෑම මොහොතක් ගානේ එයා අත්හරිනවා යමක්. හැබැයි අත්හැරියාට සැබවින්ම අත්හැරලා නැහැ. ඒක එක්කෝ අත්හැරලා තියන්නේ ඵලයක් වශයෙන් හේතුව උපාදානය වෙලා කාම පරිස්සමෙන් තියෙනවා. නැවත නැවත ඒකෙන් හේතු හටගන්න පුළුවන්. හොඳම දේ තමයි අපි අත්තරිනවායි අත්තරිනවායි කියලා කියනකොට ගොඩාක් ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා ඒගොල්ලෝ උත්සාහ කරන කෙලෙස් අත්හරින්න ඕනේ කියලා. රාගය අත්හැරපු උත්මයෙක් මට හම්බ වුණා. හැබැයි යා කියනවා සතියක් දෙකක් යනකොට රාගය උස්සන්න වෙනකොට දන්නේම නැතුව රාග සිතිවිල්ලට අවු වෙනවා. ඒක එතනකොට හරියට සන්තෝෂයක් දැනෙනවා. ඒක මතක් කරන එක නවත්තන්න කැමති නැවත නැවත මැනේ වෙනවා. දන්නේම නැතුව ඒ තෘෂ්ණාවට අවු වෙලා ඇවත් සිද්ධ කරගන්නවායි කියලා. ඇත්තටම රාගය අත්තරියනම් රාගය තුල යථාර්ථය දැක්කනම් හේතුව නිරෝධ කළානම් ජීවිතේ කවදාවත් ඒක ඉසකෙස් ගාකටවත් දැනෙන්න බෑ කිසිම රෝමයකට රාගය දැනෙන්න බෑ කවුරු ළඟින් ගියත් මොන ආකාරයේ පරිසරයක ගියත් එයා තුළ එහෙම චේතනාවක් ඇති වෙන්න බෑ හේතුව ඒක ඇති වෙනවයි කියන්නේම එයා රාගය කියන එකට ද්වේෂ කරලා නිඳා කරලා භෞතිකවත් ඇරියාට තාම හේතුව තියෙනවා. ඒ නිසා යම් යම් ස්ථානවලදී රාගය මතුවෙනවා. සමහර තපස්වරු ඉන්නවා ජාත රූප අල්ලන්නෙම නැහැ. ඇයි රුපියල් 100 කොලේ 500 කොලේ දැක්කම අ르ගිට දොස් කියනවා. අපේ සිල් කඩන්න ගෙනාවද මේකද ඒකද කියලා බැනලා වෙන් කරනවා. හැබැයි ලක්ෂ 25ක් හම්බ වෙනවා කිව්වම එයා දන්නේම නැතුව ඒකට අවු වෙනවා. එහෙනම් වටිනාකමක් වැඩි වෙනකොට එයා ඒකට ඊළෑ වෙනවා. එහෙම නැත්නම් අවු වෙනවා. වටිනාකම අඩු වෙනකොට සිංහනාද කරනවා. ඒකට එයා අවු වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ ගොඩාක් තැන්වල අපි ගිහින් බලනකොට සමහර අය සිල් රකින්නේ වටිනාකම අඩු මට්ටමින් නිසා වටිනාකම වැඩි මට්ටමින් තිනකොට ඒ සීලය නිකම්ම කැඩෙනවා. සමාජයක් මැද රාගේ රකින්නවා. හැබැයි කාන්තාවක් එක්ක කාමරයක තනි වුණාම කිසිසේත්ම යට රාගේ රකින්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එයා රකින්නේ සැබෑ සීලයක් නෙමෙයි රඟපෑමේ සීලයක්. එහෙනම් මේ හේතුඵල ධාම කියන ධර්මතාවයට අනුව බලනකොට අනන්ත අප්‍රමාණ අපි මේ සංසාරයේ මොනවද වඩලා තින්නේ කියලා බැලුවාම අපි වඩලා තින්නේ ඵලේ නිරෝධ කරන ඵලයට විරුද්ධව කටයුතු කරන ක්‍රමවේදයක් නිසා ඇත්ත සැබෑ සීලය හේතුව නිරෝධ කරන එක ඒක අපි වඩලා නැහැ එහෙනම් රාගය ඇති වෙන්නේ යම්කිසි හේතුවක් නිසා නම් ඒ හේතුව ඇදිලා තියෙන්නේ තෘෂ්ණාව මුල් කරගෙන නම් ඒ තෘෂ්ණාව කියන හේතුව නිර්මාණය වෙලා තින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතවල නම් එහෙනම් ඒ රාගය ඒ හේතුව නැමැති තෘෂ්ණාව පවතින්නේ ක්‍රමවේද අතරකින් ඝන ස්වභාවයකින් තෘෂ්ණාව පවතින අල්ලන්න හිතෙනවා වඩා ගන්න හිතෙනවා සිපින්න හිතෙනවා ඒ වගේම ඒක ද්‍රව ස්වභාවයකින් පවතිනවා ඒ කියන්නේ කතා කරන්න කැමති ළඟ හිටගෙන ඉන්න කැමති පේන දුර ඉන්න කැමති ඒගොල්ලෝ ඒට මේට යනවනම් ඇවිදිනවනම් ඒගොල්ලොත් එක ගනුදෙනු කරන්න තියෙනවනම් එකට කෝපපින්ගම් ඕදන්න තියෙනවනම් දානශාලාවේ එකට ඉඳගෙන ඉන්න තියෙනවනම් අන්න ඒක තුලින් ආවින්දනයක් ලබනවා එහෙනම් දකින්නකොට කතා කරන්න ලැබෙනවා නම් මොනවාරි වචනයක් එයත් එක්ක දවස ගානේ කතා කරන්න තියෙනවා නම් මොනවාරි ඉංග්‍රීසියෙන් හරි හිනාවකින් හරි ගනුදෙනු කරන්න තියෙන අන්න ඒක තුලින් වින්දනයක් ලබනවා පේන්නත් නෑ ළඟින්නුත් නෑ ස්පර්ශයකුත් නෑ කතා බහ කරන්නෙත් නෑ හැබැයි සිතිවිලි වලින් එයාගේ රූපෙමනේ කරන්න කැමති නම් එයාව නැකරනතර මතක් කරන්න කැමති නම් එයාත් එක්ක ගත කරපු කාලය කතා කරපු කාලේ ඉනාවෙච්ච කාලය නැවත නැවත මතකයෙන් අවදි කරගෙන වින්දනයක් ලබනවා නම් සිතිවිලි වලින් තාම තෘෂ්ණාව කියන හේතුව පවතිනවා තාම රාගය කියන ධර්මතාවය එයාව ආක්‍රමණය කරලා එයා තාම රාගයට ඊළා වෙච්ච කෙනෙක් එහෙනම් බලන්න මේ රාගය අත්හැරපු කෙනා ඉස්සෙල්ලාම තෘෂ්ණාව කියන හේතුව අත්හරින්න තෝනේ. තෘෂ්ණාව කියන හේතුව අත්හරින්න ඒක නිර්මාණය වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතවල තියෙන මට්ටම් අතරින් තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. එහෙම අයින් කෙරුවොත් එයාට සාමාන්‍ය ගහක් ගලක් වාගේ තමයි පේන්නේ රාගය. එයා තුල කවදාවත් කිසිම රෝමයකින්වත් රාගය මතුවෙන්නේ නැහැ. එයා රාගය අඳුනන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් තපස්වර ගොඩාක් දුරට භාවනා යෝගී වෙන්නකොට උදකලා ගත වෙනකොට ආරණ්‍ය ගත වෙනකොට රුක්ක මූල ගත වෙනකොට උන්වහන්සේලා අත්තරින්න කිසිම දෙයක් නැහැ තුන්සි උරයි පාත්‍රයයි තියෙන්නේ ඒක අත්තරින්න අවශ්‍යත් නැහැ මානව ජීවිතයට අවශ්‍යයි ඒක එහෙනම් උන්වහන්සේලාට අත්තරින්න සිද්ධ වෙනවා කෙලස් ටික Taman තුළ තියෙන අඩුපාඩු ටික, අසංවර ටික, එහෙනම් Taman තුළ සංගවිච්ච යම් යම් දුර්වලකම් තියෙනවා නම් ඒ හැම එකක්ම අත්හරින්න වෙනවා. හැබැයි මේ මේ අඩුපාඩු මං අත්හැරියයි කියලා හිත හැදුවට කාලයක් යනකොට ඒක මතුවෙනවා. නැවත නැවත හොද හොද මඩේ දැම්මා වාගේ කැළඹෙන වෙලාවේදී තරහා යනවා. නිවිච්ච වෙලාවේදී තරහා යන්නේ නැහැ. තරහා යන්නේ නැහැ කියලා තරාව द्वේෂය අත්හැරලාද නැහැ. එයා తాවකාලිකව ඈත් වෙලා ඉන්නවා. తాවකාලිකව යටපත් කරගෙන ඉන්නවා. හැබැයි ලං වෙච්ච වෙලාවේ ඒක නැවත නැවත මතුවෙලා එයා දන්නේම නැතුව ඒකට ආක්‍රමණය වෙනවා. එහෙනම් කෙලෙස් අත්හරිනකොටත් තමා වාඩි වෙලා මේ අත්තරීමේ ධර්මතාවය පුරුදු කරනවා කොයි විදිහටද මේ අත්තරින සෑම කෙලෙසයක් තුළම පවතින ඒ මූල ධාතුව එහෙම නැත්නම් හේතුව හොයනවා ඔයලා ඒ හේතුව අත්තරියාම ඒ හේතුව අත්තරන අත්තරන හැම මොහොතෙම අපට තේරෙනවා මේ කෙලෙසය සම්පූර්ණයෙන්ම අර අඳුර එළිය දකින්නකොට පාවෙලා යනවා වාගේ ඉරදුටු හඳුර අබිනිෂ්ක්‍රමණය වෙලා නැති වෙලා නිරෝධ වෙලා යනවා වාගේ කෙලස් ටික ඒමම නිවිලා යනවා අපෙන් ඈත් වෙලා යනවා ඒකටයි අපටයි තියෙන සම්බන්ධය බිඳිලා යනවා අන්න මේ විදියට අපි සෑම කෙලෙස් ධර්මයක්ම ගවේෂණය කරලා හේතුව හරියටම දැකලා ඇයි මේ කාවේ ඇයි මේක දැනෙන්නේ කියලා හරියටම දැකලා ඒ හේතුව අයින් කරපු ගමම්ම අන්න ඒක නිරෝධ වෙලා යනවා සමහර වෙලාවට අපේ අතේ තියෙන අද්දුරකතනයට අපි ගොඩාක් බැඳිලා ඒක අත්හැර ගන්න බෑ. එහෙනම් ඒකට ඇති වෙච්ච ඒ අත්හරින්න බැරි හේතුව මොකද්ද? ලෝභය කියන හේතුව තාම තියෙන නිසා නේද? හැබැයි මේ ලෝභය ඇති වෙලා තියෙන්නේ ඒ දුරකතනේ වටිනාකමට නේද? එහෙනම් වටිනාකම අඩු එකක් නැති වුනාම කලබල වෙන්නේ නැහැ. වටිනාකම වැඩි එකක් නැති වුනාම කලබල වෙනවා. එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක් ගානේ අපි අත්තරින්න කලින් ඒ අත්තරින දේ ඇතිවෙච්ච හේතුව හොයලා බලලා ඒ හේතුව නිරෝධ කරලා අත්තරිනවා නම් අත්තරින්න කලින් අත්තරෙනවා අත්තරීමේ පාරමිතා පුරණ කමඨාන පුරණ භාවනා යෝගියාට පාසුවෙන් ඒක සිදු කරන්නට පුළුවන් වෙනවා. එහෙනම් මේ අවබෝධය සෑම අත්තරින ඒ භාවනා යෝගී තුළම තිබිය යුතුයි. හේතුව මේ ලෝකයේ හේතුව විතරක් නෙමෙයි ඵලයක් එක්ක අත්තරින්න ඕනේ. ඵලයේ විතරක් නෙමෙයි හේතුවත් එක්ක අත්තරින්න ඕනේ. හේතුඵල දෙකම අත්තරියොත් විතරයි අත්තරන්නේ. මොනවාරි එකක් අත්තරියාම අනිත් එකේ ඒ ආදීනව එහෙම නැත්නම් ඒක ඒකේ ක්‍රියාකාරී ස්වභාවය අපි තුල තිබිලා නැවත ඒක මතුවෙන්න පුළුවන්. එහෙනම් අපි යම්කිසි අවස්ථාවක යමක් යටපත් කරලා ඒක නැති කළා කියලා කිව්වට කාලයකින් ඒක මතුවෙන්නේ නැද්ද? එහෙනම් ගොඩාක් මේ මුදල් පරිහරණය නොකරපු ස්වාමින් වහන්සේලා කාලයක් යනකොට මුදල් වලට අවු වෙලා නැද්ද? මා පරිමාණ ධනස්කන්ධයකට ඉනිකම් කියලා නැද්ද? එහෙනම් ඒ කාලේ තපස් වෙලා හිටපු කට්ටිය දැන් කසාද බැඳලා නැද්ද? මොකද්ද මේකට හේතුව කිව්වාම හේතුව අත්තරින් නැතුව ඵලය අත්තරලා තියෙනවා තපස් වශයෙන් ඒගොල්ල ජීවත් වුණාට කෙලෙස් වලින් ඈත් වෙලා ඉඳලා තියෙන්නේ ලං වෙච්ච ගමන් ඇවිලෙනවා පත්තු වෙනවා අවු වෙනවා එහෙනම් අපි මේ සංසාර ජීවත් වෙලා ඉන්න තාක්කල් මේ සෑම දෙයක්ම අත්හරින්නට ඕනේ හේතුඵල ධාමේ නිර්මාණය වෙච්ච බව දැනගෙන හේතුඵල ධාමයේ අවබෝධය ඇතුව අත්හරින්නට ඕනේ සෑම අත්හරින දෙයක්ම අත්හැරිය ගමම අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ විමසලා බලන්නට ඕනේ මම අත්තරපු දේ තුල හේතුව තියනවද හේතුව තාම අත්තරලද නැද්ද කියලා පරීක්ෂා කරලා අත්තරලා නම් ඒකේ කිසිම දෙයක් නැහැ ඒක අමතක කරලා දානවා හේතුව තාම නිදන්ගත වෙලා තියෙනවා නම් දැනගන්නවා ඒ කාන්ත වශයෙන්ම මේක නැවත මතුවෙන්න පුළුවන්. සමහර ස්ථානවලට ගියාම විශේෂයෙන්ම අපේ යම් යම් ප්‍රසිද්ධ මේ නගරවල තියෙන දාන පින්කම් වලට ගියාම ඇඳගෙන ඉන්න ඇඳුම ඇඳාද කියලාවත් සැකයක් හිතෙනවා හේතුව සම්පූර්ණ කය එළියට පේනවා ඒ ඇඩරුව සම්පූර්ණ මිනිසුන්ට පේන විදිහට ඒගොල්ලෝ ඇඳගෙන ඇවිල්ලා තින්නේ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ බටහිර සංස්කෘතියේ ශ්‍රේෂ්ඨ තැනක ඉන්නවා වටිනා ඇඳුම් කට්ටලයක් ඇඳගෙන ඉන්න වටිනා පුද්ගලයෝ වශයෙන් ඒගොල්ලෝ ඉතාලි හිටියට එයාගේ අසම්මරය එයාට පේන්නේ ලෝකයට පේන්නේ ඒක දැක්කාම අපිට අනේ මේ වගේ කැත ස්ථානයක් මේ වගේ අසංගර පිරිසක් කියලා අපි බොහොම ඉන්මින් පරිස්සමෙන් ටක් ගාලා දාන්නේ වළඳගෙන ටක් ගාලා පෙතෙනින් පිටත් වෙලා ආවට අපි ඒ රාගයෙන් තෘෂ්ණාවෙන් වෙන් වෙලා නැහැ අපි ඒකෙන් බේරිලා නැහැ తాවකාලිකව ඈත් වුණා විතරයි. පසුව කුටියට ආවම ඒ ඇදරුව අපට මතක් වෙන්නේ නැද්ද? ඒව නැවත නැවත සීවෙන්නේ නැද්ද? එතකොට රාගය අපි තුල ඇති වෙලා නැවත නැවත තෘෂ්ණාව අපි ආක්‍රමණය කරන්නේ නැද්ද? බලන්න හේතුව තියෙද්දි ඵලය නිරෝධ කරලා తాවකාලිකව ඈත් වෙලා ප්‍රශ්නේ විසඳිලා නැහැ. නැවත නැවත හේතුව නිසා පළහට ගන්නවා. මල් කැඩුවට වැඩක් නැහැ. ගහ තියෙන තාක්කල් වාරෙන් වාරට මල් හැදෙනවා. අවසටත් හැදෙනවා, උදේටත් හැදෙනවා. කඩන්න කඩන්න හැදෙනවා. ගහ පවතිනවා. ඒකාන්ත වශයෙන්ම මල් කඩලා ඉවර කරන්න බෑ. හැමදාම සංසාරේ යන කෙනෙක් බවටපත් වෙනවා. එහෙනම් අපි ගහ කැපුවාම අන්න මල් ඉපදෙන්න පුළුවන් කැමැති නමුත් ඉපදෙන්න ගානති නිසා කවදාවත් ඒ ගහේ මල්ලිප දෙන්නේ නැහැ. වේලිලා කර වෙලා, පසට පොර වෙලා, කොයි විදිහටද පසෙන් ඒ ගහ නිර්මාණය වුනේ? ඒ මට්ටමට මේක යනවා. එහෙනම් නැවත ඒ සතරමා භූතයන්ගෙන් ඇතිවෙච්ච රාගය නැවත ඒ සතරමා භූත බවට පටවිය පටවියට ආපෝ ආපෝ වලටත් වායෝ වායෝ වලටත් තේජෝ තේජෝ වලටත් යන්න නම් ඒ කාන්ත වශයෙන්ම ඒ ඇතිවෙච්ච ස්වභාවයේ ඒ විදියටම නිරෝධ වෙලා යන්නට ඕනේ. ඒක ඒ ආකාරයටම යන්න ඕනේ. එහෙනම් පළතුරු වලත් පටවි ස්වභාවයේ පටවි ස්වභාවයටත් තෙතමනේ තෙතමනේටත් ඒක වාතයේ වාතයටත් උණුසුම උණුසුමටත් මිශ්‍ර වෙලා ගියාම සතරමා භූතයගෙන් ඇති වුණා නැවත සතරමා භූතයට එකතු වුණා. දැන් එහෙම එකක් නැහැ. එහෙම සිදුවීමක් මේ ලෝකේ කිසිම තැනක නැහැ. ඒකෙන් බලපෑමකුත් නැහැ. අන්න මේ විදියට නිරෝධ කරන්න කරන්නට ඕනේ මේ විදිහට අත්හරින්නට ඕනේ එහෙනම් අත්හැරීම පුරුදු කරන භාවනා යෝගියා සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ එයා වඩන සෑම කමඨහනක්ම හේතුඵල ධමෙන් දකින්නට ඕනේ. හේතුව නිසා අටගත්ත ඵලය. එහෙනම් මේ ඵලය මං අත්තරින්ද කොච්චර මං දක්ෂ වෙනවද? ඊට වඩා දසදහස් ගුණයකින් මං දක්ෂ වෙන්න ඕනේ. ඒකේ හේතුව හොයලා මේ සංසාරයේ තුන්තරා බෝධියකින් එකකින් මම රාත් බෝධියෙන් පිරිනිවන් පානකම් තථාගත වෙලා මම පිරිනිවන් පානකම් පච්චේක වෙලා පිරිනිවන් පානකම් නැවත මේ කෙලෙස්ය මා තුල හටගන්න බෑ නැවත මේ භාණ්ඩය මගේ සංසාර ජීවිතේ නැවත අත්තරින්න එක තප්පරයක්වත් මම මිඩංගු කරන්නේ නැහැ හේතුව මේක අත්තරින්නේ මගේ මේ පාරමිතා කාලය තුල අවසාන වතාවට නැවත මේක මන් අත්තරින්න නැවත වෑයම් කරන්න එහෙනම් හේතුවත් එක්ක අත්හරින්න ඕනේ අපි මේ ලෝකයේ ගොඩාක් දේවල් අත්හරින්නේ ඵලයේ පමණක් නිසා නැවත නැවත ඒක අත්හරින්න අපිට සිද්ධ වෙන්නේ නැද්ද? අර කුඩේ අත්හරිනවා. ඒක අත්හැරියේ ඇයි? ගොටුවත් අපි අල්ලාගෙන හිටපු නිසා. ගොටුවත් අත්හැරියා. ගොටුවත් අත්හැරලා කුඩේ අල්ලාගෙන හිටියා. කුඩේ අත්හැරලා දැන් තල්ලත් අත්ත අල්ලාගෙන ඉන්නවා. තල්ලත් අත්හැරියා. දැන් තොප්පියක් අල්ලාගෙන ඉන්නවා. තොප්පිය අත්හැරියා. දැන් පත්කලේ පොළවේ දාගෙන යනවා. එහෙනම් මොනවාරි එකකට අවු වෙන්නේ තාම අවු වෙන්න හේතුවක් තියෙන නිසා තල්ලත්තවත් ගොටුවත්තවත් නෙමේ ප්‍රශ්නේ. ඒ නිසා ඇති වෙලා තියෙන වටිනාකම ඒකට මම උපාදානය කරගෙන තියෙන ඒ මානසික ස්වභාවය අන්න ඒකයි අත්හරින්නට ඕනේ. එහෙනම් මේ සංසාරයේ ඉපදිලා හැමදාම මේ අත්හැරීම වඩන භාවනා යෝගියා සෑම තප්පරයක් ගානේ මේ අත්තරින හැම වස්තුවක්ම හේතුඵල වලින් ඇති වෙලා තියෙන්නේ හේතුව නිසා ඵලයක් වශයෙන් අටගත්ත මේ දේවල් කොච්චර අත්තරියද නැවත නැවත මේ ඵල නිර්මාණය වෙනවා ජීවිත කාලෙම අත්හැරලා ඉවර කරන්න බෑ අත්හැරලා ඉවර කරපු කෙනෙකුත් නෑ එහෙනම් මේක අත්හරින්නකම් මගේ තපස් සුවේ මම නිර්මාණය කරන්නටම් తాවකාලිකව මම මේකේ නිදාස් වෙන්නට නම් ස්ථිර වශයෙන් නිදාස් වෙන්නට නම් කල යුත්තේ හේතුව දැකලා හේතුවත් එක්ක නිරෝධ කරන්නට ඕනේ. එහෙනම් මේ අවබෝධය ආවට පස්සේ මේ අවබෝධය තුළ මේ භාවනා යෝගියා සෑම මොහොතක් ගානේ එයා භෞතික දේවල් ඒ සතර ඉරියව්වේ ඉන්නකොට එයා ගනුදෙනු කරනකොට අසකන දිව නාසය සමසිත සංඥා සංස්කාරات එක්ක කටයුතු කරනකොට එයා හැම දෙයක්ම හේතුවත් එක්ක නිරෝධ කරනවා. ඒ ඵල දකිනකොට, ඵල ඇයෙනකොට, ඵල දැනෙනකොට, දැඟෙනකොට, සිතෙනකොට හැම මොහොතෙම එයා දන්නවා මේ මේකක් සිතෙන්නේ මේම සිතෙන්නේ හේතුවක් තියෙන නිසා. බලන්න අපට ලෝභ සිතිවිල්ලක් එනවා. එහෙනම් ලෝභය කියන හේතුව නිසා නේද ගන්න එකක් ඇති උනේ. එහෙනම් අපට තෘෂ්ණාවක් ඇති වෙනවා. තෘෂ්ණාව ඇති වෙන්නේ රාගය නිදන්ගත වෙලා තියෙන නිසා නේද? මිනිස්සෙක් දැක්කාම අමනාප වෙනවා. අමනාප වෙන්නේ ද්වේෂයකින් හේතුව අපි තුල තියෙන නිසා නේද? එහෙනම් මේක S2 වාගෙන ඉන්නකොටත් S2 අරගෙන ඉන්නකොටත් ඇවිදින කොටත් ඉඳගෙන ඉන්න කොටත් කතා කරන කොටත් හැම මොහොතෙම ඇති වෙන සෑම චෛතසිකයක්ම හේතුවක් මුල් වෙලා ඇති වෙන්නේ දකින්න හැම දෙයක්ම හේතුවක් මුල් වෙලා පේන්නේ ඇයෙන හැම දෙයක්ම හේතුවක් මුල් වෙලා ඇයෙන්නේ දැනෙන හැම දෙයක්ම හේතුවක් මුල් වෙලා දැනෙන්නේ. එහෙනම් සෑම මොහොතෙම අපි සීය වඩන්නට ඕනේ. චිත්තානුපස්සනාව හොඳටම ගිඩක් ගිඩා බයින්නට ඕනේ. චිත්තානුපස්සනාවම අපේ චරිතය බවට ජීවිතය බවට පත් කරන්නට ඕනේ. හේතුව සිතවිල්ලකට ගන්නකොට හේතුව ටක් ගාලා දැක්කා. අනේ ලෝභය හේතුව මේකට ගත්තේ. ද්වේෂය හේතුව මේකට ගත්තේ. රාගය හේතුව මේකට ගත්තේ. මෝහය හේතුවෙන් අටගත්තේ කියලා අභිධර්මානුකූලව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මේ විදිහට වඩන්නට ඕනේ. යමක් දැක්ක තාම සිටිවිලි පාළ වෙනවා කරුණු හදාස් පාළ වෙනවා අපි අනන්ත අප්‍රමාණ හදාස් ඉදිරිපත් කරනවා ඒ හැම මොහොතක් තුළම අන්න ධම්මානුපස්සනාව වැඩෙනවා වඩනවා හැබැයි ඒ ඇති වෙන සෑම අදාසකම ඒ සෑම සිටිවිල්ලකටම හේතුව දකින්නට ඕනේ ඒ වගේම තමයි වේදනාවක් සන්තෝෂයක් ඇති වෙනකොට ඇඟීමක් ඉරියව්වක් පාළ වෙනකොට ඒ හැම දේ තුළම හේතුව දකින්නට ඕනේ භෞතිකව ගනුදෙනු කරනකොට ස්පර්ශ කරනකොට රස විඳිනකොට ඒ හැම දෙයක් තුළම හේතුව දකින්නට ඕනේ එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි එක පියවරක් ඉහළට ආවා හේතුව අත්තරීම කියලා කියන සියල්ල මනසින් අත්හැරීමේ පළවෙනි පියවර තමයි අපි දැක්කා අපි නිතරම අත්තල් නැමමෝතම අන්තවලට යනවා අන්තගාමි වෙලා තමයි අප්පා අපි අත්හරින්නේ අරහන්තේ ඉඳලා මේ හන්තයට ඇවිල්ලා අත්හැරියාම කලිනුත් අන්තයක නම් හිටියේ දැනුත් අන්තයක නම් හිටියේ අන්ත දෙකෙන් කොහොමත් අන්තයක නම් ඉන්නත් වෙන්නේ ඒනම් එයා කවදාවත් නිදාස් වෙලා නැහැ අර කිනකෙන් නිදාස් වෙලා වෙන කිනකට අවු වෙලා මේ කිනකෙන් නිදාස් වෙලා අර කිනකට අවු වෙලා ඒ කියන්නේ ජීවිත කාලෙම එයා අන්තගාමි ස්වභාවයක අත්තරියා කියලා මානසිකත්වයෙන් ඉන්නවා. හැබැයි ඒ අවබෝධය අපි ලබලා දැන් අපි හන්තවලට අවු වෙන්නේ නැතුව මධ්‍යස්ථව ඉන්න අපි පුරුදුනා. දැන් අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හේතුඵල ධාමෙන් අපි අවු වෙලා ඉන්නවා. හේතුව අපි මධ්‍යස්ථව ඉඳලා 100න් අත්තරිනවා. ඒ අත්තරින්නේ ඵල ටික විතරයි. හේතුව තාම තියෙනවා. ඒ නිසා නේද මධ්‍යස්ථව ඉන්න අයට හැමදාම අත්තරින්න සිද්ධ වෙන්නේ. හැමදාම මේක අත්තරලා ඉවර කරන්න බැරි. මධ්‍යස්ථව ඉන්න අපි පුරුදු වුණා. පැය 24ක් අපි මාර්ගයේ වැඩුවා, කමඨාන වැඩුවා. ඒත් අපි දැනගත්තා එකම රාගය අනන්ත අප්‍රමාණ ආවේ නැද්ද? එකම ලෝභය අනන්ත අප්‍රමාණ ආවේ නැද්ද? එකම ద్వේෂය අනන්ත අප්‍රමාණ ආවේ නැද්ද? එකම විඩාව අනන්තව අප්‍රමාණව ආවේ නැද්ද? එහෙනම් මධ්‍යස්ථව ඉන්න කෙනාට ලෝභ දේශ මොහ ඇති වෙන්න බැරි නම් ඒක තුළින් සංඥා සංස්කාර ධර්ම හට ගන්න බැරි නම් එහෙනම් මේක නොකඩවම අටගන්නේ කොහොමද? නොකඩවම මේක යාගේ සිත තුළ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා බලනකොට අපට දැන් පැහැදිලි වුණා එක කාරණාවක් අපි මධ්‍යස්තව ඉතියාට අපි අත්හැරියාට අත්හැරලා අපි නිදාස් වුණාට නිදාස් වෙන්නේ නැත්තේ හේතුව තියාගෙන අත්හරින නිසා හේතුව උපාදානය කරගෙන අත්හරින නිසා සම්පූර්ණයෙන් අත්හරින්න නැතුව 150ක් අත්හැරෙනවා එහෙනම් 150ක් හේතුව 150ක් ඵලය එහෙනම් ඵලය අත්හැරපෑම කෙනාටම අර හේතුව නිසා යථා කාලේ ඒ වගේම වෙනත් නාම රූපවල ප්‍රශ්න වලට මූණ දෙන්නත් අත්තරින්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ධර්මතාවයේ තේරුම් ගත්තාම මේ භාවනා යෝගියාට තවත් පියවරකින් අවබෝධය වැඩි වුණා. හේතුව මධ්‍යස්ථව ඉඳගෙන චිත්තානුපස්සනාවෙන් ඉඳගෙන හේතුවත් එක්ක නිරෝධ කරනවා. මධ්‍යස්ථ වෙන්න සිටිවිලි එන්නේ නැහැ. ඒ අත්තරින්න හේතුවක් නිර්මාණය වෙන්නේ නැහැ. හේතුව එයා අත්තරිනේවා ජීවිතේ නැවත එයා ළඟට එන්නේත් නැහැ. ඒ කියන ධර්මතාවයේත් එක්ක ගනුදෙනුවම් සදාටම නිවන් දකින්නකම් එයාට සම්බන්ධයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ විදියට මේ ධර්මතාවයෙන් දැකලා මේ අවබෝධයෙන් දැකලා අපි මේ මොහොතේ ඉඳලාම හේතුඵල ධාමෙන් අත්තරිමු. අන්තගාමී නොවි මධ්‍යස්තව හිඳගෙන හේතුඵල ධාමෙන් දෙකම අත්තරින්න පුරුදු වෙන කෙනා මධ්‍යස්ත තුල එයා ප්‍රමාණිකූලව කෙලෙස් වලින් නිරෝධ වෙලා නිරෝධ වෙලා අඟුලිමාලට කුමක් සිදු වුණාද? තථාගතයන් වහන්සේට කුමක් සිදු වුණාද? දාරුකීරියට කුමක් සිදු වුණාද? අන්න ඒ සිදුවිච්ච දේ ඒ අත්දැකීම අපටත් ලබන්න පුළුවන් අපටත් ඒක සිදුවෙන්න යනවා බොහොම ටික වෙලාවකින් කොහොම ටික දවසකින් කොහොම ටික කාලයකින් එහෙනම් අපිත් ඒ අත්දැකීම ලැබමු මේ ධර්මය මේ කමඨාන මේ අවබෝධය අපේ සිත්වල හොඳට තැම්පත් කරගන්නෝ නිතර නිතර මෙනෙහි කරමු නිතර නිතර සජ්ජායනා කරමු මේ දැනුම අපගේ ජීවිතයේ ඇසකන දිව නාසය සමසිත මේ සංඥා සංස්කාර ධර්මයන් එක ගනුදෙනු කරනකොට සෑම මොහොතකම මේ දැනුම ආයෝජනය කරමු ඒ දැනුමෙන් අපි බලමු මෙතන හේතුව මොකද්ද මේ ඵලෙ ඇයි ඇති උනේ මේ ඵලෙ ඇති වෙනකොට මම මේකේ ආස්වාදය දැක්කා මේ වචන හැයෙනකොට මම ඒ වචන වලට උත්තර දෙන්න අදහස් බාල කරා. නමුත් මේකේ හේතුව බලන්න අමතක වුණා. අසීයෙන් කටයුතු කළා. අවිද්‍යාවෙන් මම පසු වුණා මේ මොහොතේ. එහෙනම් වහාම විද්‍යාවට සමවදිනවා. අන්ත දෙකෙන් නිදහස් වෙනවා. පසුව ඒ ඇයිච්ඡ දේ නැවත මෙනෙහි කරනවා විද්‍යාවෙන්. එහෙම නැත්නම් සීයෙන් විද්‍යාවෙන් මෙනෙහි කරලා කල්පනා කරන එකට හේතුව අන්න හරි. එහෙනම් අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවයි කියලා මම ඒක දෘෂ්ටියක් උපාදානය කරගෙන ඉන්නවා. අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන එක මගේ රාජකාරියක් කියලා මම එකක් අල්ලාගෙන ඉන්නවා. අන්න ඒ හේතුව නිසා තමයි දැන් මේ අදාස පහළ වුනේ. ඒ අදාස කියන්නේ ඵලය. අර ප්‍රශ්නේ තියෙනකම් මේ වගේ අනුන්ගේ ඒවට ඔක්කොම ඔට දානවා, කතා කරනවා, උත්තර හොයනවා, අනුන්ගේ තුවාල වලට බෙහෙත් දානවා. අන්න ඒ දේ දැකගෙන නෑ මගේ ප්‍රශ්නෙට විතරයි මම උත්තර හොයන්නේ අනිත් අයගේ ප්‍රශ්න වලට ප්‍රශ්න අදාගත්ත කට්ටිය උත්තර හොයයි ඒවා එකක්වත් මගේ ප්‍රශ්න නෑ තේ ලැබිච්ච නැති කෙනාට ලැබුණ නැත්තේ එයාගේ අකුසලේ නිසා තේ බීලා සන්තෝෂෙන් ඉන්න කට්ටියට තේ ලැබිලා තියෙන්නේ ඒ අයගේ කුසලේ නිසා හැම තැනම මේ ලෝකයේ කුසල් අකුසල් වල ක්‍රියාකාරී ස්වභාවයක් තියෙන්නේ ඒ අයට කුසල් පරිසම් දෙනවා මේ අයට අකුසල් පරිසම් දෙනවා කිසිම කෙනෙකුට උත්තර හොයන්න මට අවශ්‍ය නැහැ ඇයි මෙයාට කිරිපිටි නැත්තේ ඇයි මෙයාට තේ නැත්තේ සීනි වරුනේ ඇයි සීනි ගබඩාවෙන් ගෙනාවේ නැත්තේ ඇයි කියලා ඒවට හොයන්න යන්නේ බනින්න යන්නේ නිඳා කරන්න යන්නේ ඒවත් Tamange ප්‍රශ්න කියලා ඒවත් එක ගැටෙන්න උපාදානය වෙන්න යන්නේ නැහැ. එහෙනම් තමන් මේ පටිගියත් එක්ක මේ තරම් ඇලෙන්නේ ගැටෙන්නේ මේ හැම දෙයක් තුළම හැම දෙයකම අයිතිකාරයා මම කියලා මම හිතාගෙන ඉන්නවා. හැම ප්‍රශ්නෙටම උත්තරේ තියන්නේ මම මගේ ළඟ කියලා මම හිතාගෙන ඉන්නවා. හැම ප්‍රශ්නෙට උත්තරම දෙන්න වගකීම මම බැඳිලා ඉන්නවයි කියලා මම එක කල්ලාගෙන නඩත්තු කරනවා. එහෙම මානසික ලෝකයක් මන් තුළ තියෙනවා. ඒක මම පවත්වාගෙන යනවා. අන්න ඒ හේතුව නිසා මේ ඇතිවෙච්ච ප්‍රශ්න ඒ නිසා මම අනුන්ගේ ප්‍රශ්න නිසා ඔළුව අවුල් කරගත්ත විකෘති වෙච්ච පුතුජනෙක් වෙලා මම හැමතැනම දුවනවා පිස්සු ඇදුලා වාගේ එහෙනම් හදින්දලා මං එහෙම කරන්නේ ගිලම්ප සම්බන කට්ටිය කුසලයටපත් වුණා කියලා මම හිතනවා අම්බෙච්ච නැති කට්ටිය අකුසලයටපත් වුණා කියලා මම හිතනවා දානෙට වැඩපු කට්ටියගේ කුසල් බලලා සන්තෝෂ වෙනවා දාහනට නොවැඩිය කට්ටියගේ අකුසල් දියා බලලා සන්තෝෂ වෙනවා. මේ ලෝකේ කුසල් පරිසම් දෙනවා, අකුසල් පරිසම් දෙනවා. සෑම කර්මයක්ම අන්ත දෙකෙන් පරිසම් දීලා නිවනට ලං කරනවා. අපි හැමෝම නිවනට ලං පවතිනවා. අපි හැමෝම ආර්ය මාර්ගයේ ගමන් කරනවා. කුසලුත් ඉවරයි, අකුසලුත් ඉවරයි. ඉපදීමේ අවශ්‍යතාවය නැත්තටම නැති වෙලා ඉවරයි. එහෙනම් ඉපදීමේ අයිති අපි හයිනි කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ භවයේ අපි ඈතර වෙන්නට යනවා. එහෙනම් මේ ලෝකයේම තැනම තියෙන හේතුඵල ධාමම්. එහෙනම් ඒ හේතුඵල ධාම තුල නිතරම කුසල අකුසල් පරිසංගීලා ක්‍රියාත්මක වෙනවා. කම්පා වෙන්න කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ. හේතුව දකින්නවා. හේතුවට අනුව ඵලේ නිරෝධ කරනවා. අන්තගාමි වෙන්නේ නැහැ. මධ්‍යස්තව ඉන්නවා නිතරම චිත්තානුපස්සනාවෙන් ඉන්නවා මේ විදිහට මේ කමඨාන වඩනකොට පළවෙනි පියවරේ අවබෝධය තවත් පියවරකින් වැඩි වෙනවා අත්තරීමේ ආර්ය ශ්‍රාවකයා එහෙම නැත්නම් මේ ආර්ය සරණ යන ඒ ඒ භාවනා යෝගියාගේ දැනුම තවත් පියවරකින් ඉහළ ගිහිල්ලා එයාට පුළුවන්කම තියෙනවා ඊයේ දැක්කට වඩා අලුතෙන් දකින්න ඊයේ යමක් දැක්කනම් අත්හරින දෙයක් අද විශේෂ විදියට දැකලා විශේෂ ක්‍රමයකට ඒකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් එහෙනම් මේ දැනුම අවබෝධය අපේ විඥානය හොඳට තැම්පත් කරගෙන නැවත නැවත මෙනෙහි කරමින් සජ්ජායනා කරමින් අද දවසේ ජීවිත කාලය පුරාම සෑම මොහොතක් ගන්න තප්පරයක් ගානේ සියලෝම දේවල් මනසින් අත්හරිමෝ අන්තගාමි නොවි මධ්‍යස්තව 100න් ඉඳගෙන හැම දෙයක්ම හේතුඵල දාමින් දැකලා හේතුවත් එක්ක ඵලයේ අත්හැරලා අපි අද මේ කමඨාන වඩමු මේ කමඨාන වඩන්න වඩන්න අත්තරින්න අත්තරින්න හේතුවත් ඵලයක් නිරෝධ වෙන්න නිරෝධ වෙන්න ඒ කාන්ත වශයෙන්ම අපි තුල තියෙන කෙලෙස් ටික නිරෝධ වෙලා ක්‍රමානුකූල සෝවාන් වෙලා සකු르දාගාමි වෙලා අනාගාමි වෙලා රාහත් බෝධියටපත් වෙනවා හේතුව පටවි මට්ටමේ කෙලෙස් ටික හේතුවත් එක්ක නිරෝධ වෙනකොට හේතුවත් එක්ක අත්තරිනකොට එයා සෝවාන් ඵලයටපත් වෙනවා වේදනාවට කම්පාවට කැළඹිල්ලට ගැටීමට හේතු වෙච්ච හැම දෙයක්ම හේතුවත් එක්ක අත්තරිනකොට අන්න එයා සකු르දාගාමි බවටපත් වෙනවා ධර්මානුකූල අවුලා ඉන්න මෙනෙහි කරන අදාසුදාස් වලින් අපි අවුලා ඉන්න ඇලින් ගැටීම් වලින් අවු වෙලා ඉන්න එහෙම නැත්නම් යුතුයකම් වලින් වගකීම් වලින් අවු වෙලා ඉන්න හැම දෙයක්ම හේතුවත් එක්ක අත්හැරියාම එයා අනාගාමී බවට පත් වෙනවා සිතුවිලි වලින් අපි අවු වෙලා ඉන්න හැම දෙයක්ම හේතුවත් එක්ක අත්හැරියාම නිරෝධ වුණාම එයා රාහත් බෝධියටපත් වෙනවා අන්න බලන්න හේතුවත් එක්ක අත්තරින ආර්ය ශ්‍රාවකයා මාර්ගඵල හතරටපත් වෙන්නේ නැති එයාගේ මිනිසත් භවය නිරෝධගාමිනත්වයෙන් පරිපූර්ණත්වයටපත් වෙන්නේ නැති රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලබ නැති එහෙනම් මේ කමඨාන අපගේ ජීවිතයේ අවසාන ධම්මපදයේ වෙන්නට ඕනේ අපි මේ දක්වා මේ සංසාරේ ඇවිදලා තියෙන්නේ අපට අවශ්‍ය කමඨාන අපි සවන් දෙන්න එහෙනම් මේ කමඨාන අපට ලැබුණා සියල්ල මනසින් අත්තරින්න මම අද දක්ෂ වෙනවා මම අත්තරියේ අන්තවල ඉඳගෙන අද ඉඳලා අන්තගාමි නෑ මධ්‍යස්තව විද්‍යාවෙන් පීඨනවා හේතුවත් එක ඵලේ නිරෝධ කරනවා නැවත ඒ අත්තරීමේ අවශ්‍යතාවය මගේ ජීවිතය ඇති නොවන විදියට අන්න මේ ආකාරයට මේ කමඨාන වඩලා ඒ කාන්ත වශයෙන්ම ලබාපු මිනිසක් භවය අවසාන භවයට පත් කරමු මේ භවයේම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන මේ දේශනාව ඒ දේශනාව තුළින් ලබාගත් ආ දැනුම අවබෝධය ඒ කාන්ත වශයෙන්ම රාත් බෝධිය පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකා. තෙරුවන් සරණයි.